ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති සහ පූගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 ඉමන්සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පේතේතේ පින්නතුනි අපේ බෞද්ධ පින්නතුන් හැමදෙනාම බොහොම සම්භාවනයෙන් භාවිත කරන ත්‍රිවාණා පුත්වාන්සේගේ සූත්‍ර ධර්මයන් අතර අටවෙනි සූත්‍රය වන මෝරපිට සම්බන්ධිත පාඨයකුයි මේ මොහොතේ ධර්මදේශනයට මාතෘකා කළේ. මෝරපිට පිළිබඳව නොදන්න බෞද්ධ පින්වතෙක් ප්‍රමාණුයි හැම කෙනෙක්ම භාවිත කරනවා. නමුත් මේ පිළිත පිළිබඳව බොහෝ දෙනෙක් අවබෝධ නොකරගත් කරුණු ප්‍රාර්ථයක් පේනවා. මේ නිසා මේ ධර්ම දේශනාවෙන් අපි ඒ කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දේශනාවේදී මෝරකෘතේ ආරම්භයට හේතු වෙච්ච නිෂ්පත්තිය නිධාන කතාව පිළිබඳ අපි මුලින් කතා කරනවා. ඉන් පස්සේ අපි මෝරකෘත පිළිබඳ අර්ථ හා විස්තර පිළිබඳව මේ ධර්ම දේශනාවේදී සාකච්ඡා කරනවා. අපේ බෞද්ධ පින්නතුන් හැම කෙනෙක්ම දන්නවා අපේ ලෞතර බුදුහාමුදුරන් වහන්සේ අසංක කල්පලක්ෂ 200ක් තිස්සේ මනෝ ප්‍රනිධාන සම්පූර්ණ කළා වාක් ප්‍රනිධාන සම්පූර්ණ කළා පාරා සංක කල්පලක්ෂයක් තිස්සේ පාරමී ධර්ම සම්පූර්ණ කළා මේ විදිය අනන්ත කාලයක් තිස්සේ මහත් උත්සාහයක් ඇතුවයි සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ. මේ සා දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධත්වයේ පිළිපඳව බුදු වෙමේක අදිෂ්ඨානය අතිරගත් මොහොතේ පටන්ම උන්වහන්සේ තම సంతානය තුල ඇති කළා සිතේ පදනම් හතරක් ඇති කළා සයිසිංහක පදනම් හතරක් ඇති කළා සිතේ පදනම් හතර උත්ප්‍රාණුම්මග්ගවත්තාන හිතචර්යා හතර චේතසිකයන්ගේ අවස්ථාන්තර හයක් තියෙනවා නිස්කාම්‍ය පවිවේක අලෝපදෝස අමෝහ නිස්සරණ කියලා. මේ දෙකම සමතයන් දෙකක් මුල් අවස්ථාවේදී මේ සමත ධර්මයේ පිළිලා තමයි බුද්ධත්වයට ප්‍රාර්ථනා කරලා බුද්ධත්වයට නිසා මනෝ ප්‍රනිධාන කරන්නේ වාක් ප්‍රනිධාන කරන්නේ මේ සමත භාවය සමාධියක් සමාධියක් කියන්නේ සිත එක්තැන් කිරීමක් තමන් අදිෂ්ඨාන කරන සම්මා සම්බුද්ධත්වය පිළිබඳව සිත එක්තෙන් කිරීම. මේ එක්තෙන් කරන සමාධිය ලෞකික සමාධියක්. මේ ලෞකික සමාධිය තුල පිළිටලා අති දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් අදිෂ්ඨානයෙන් එන බෝධිසත්වවරු විවිධ නොඑක් නොඑක් විදි ආත්ම භාවල උපදිනවා. මනුෂ්‍ය ආත්ම, බ්‍රහ්ම ආත්ම, දිව්‍ය ආත්ම, විවිධ පක්ෂී ආත්ම ත්‍රිසංආදී ආත්මවල අදිෂ්ඨානය තිබුණාට ධානය තිබුණාට චුත අවස්ථාවරි ඇති වෙන චේතනා වෛකල්‍යයන් නිසා ඒ විදිහට උප්පත්තියෙන් සිද්ධ වෙනවා විවිධ ආත්මවල. චේතනා වෛකල්‍යයෙන් උප්පත්තියෙන් වෙනස් වුණාට බෝධිසම්පාර පුරණ අදිෂ්ඨානයෙන් පිහිටුවාගත්ත සමතය වෙනස් වෙන්නේ නැහැ. මේ නිසා කලින් කල මේ සමත පිළිබඳ අපේ බෞද්ධ පින්වතුන් දන්නවා. මේ අතීත ආත්ම භාවවල බෝසත්යන් වහන්සේ ගත කළ ආත්මයන් පිළිබඳව 500ක් 550ක් විතර තමයි බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ. දේශනා නොකරපේව අනන්තයි අප්‍රමාණයි. බුදුහාමුදුරුවෝ ඇත්තේරිය වනයක් ගාමින් යනකොට විශාල පරතරක් නොපෙන ඇත්තේරිය වන්න තියෙන ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා ආනන්දය මේ මගේ අතේ තියෙන ඇත්තේරිය කොළද ලොකු මේ වනාන්තරයේ තියෙන කොළද වැඩි කියලා. ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ට කියනවා භාග්‍යතුන් වහන්සේ අතේ තියෙන ඇත්තේරිය බොහොම ස්වල්පයයි අපරිමිතයි වනාන්තරය කියලා. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේට අතීත කතාවන් පිළිබඳවත් අන්න එහෙමයි බොහොම ටිකයි පෙන්වන්නේ. ඔක්කොම පෙන්වන්න ගියේ නැහැ පෙන්වන්න අවශ්‍ය වුණෙත් නැහැ. අත්‍යවශ්‍ය තැන් වල විතරයි බුදුහාමුදුරුවෝ ඒ කරුණු සැලකලේ. ඒ කරුණු වලදී තුමේ තාපසයා අහසින් ගමන් කළා. ධ්‍යාන සම්පත්තියෙන් ඇතිව හරිතාදී විවිධ තාපසයන් ධ්‍යාන සම්පත්තියෙන් ඇතුව හරින් ගමන් කළා. ඒ තරම් ධ්‍යාන සම්පත්තියෙන් තිබිච්ච අය ඒ ධ්‍යාන සම්පත්තියෙන් පිරිහිලා හිට නැවත වෙන වෙන ආත්මවලටත්පත් වුණා. ඒ විදිහ තමයි පොරිසම්භාර කරනකොට ජීවිතයක් ගත කරන්නේ. මේ ගත කළ ජීවිතය පුරාවට අපේ බෝධිසත්වයන් වහන්සේ ගත කළ ආත්ම භාවයන් අතර බුදුහාරු දේශනා කරපු ප්‍රමාණය තුළ තියෙන්නේ මෝර ආත්ම දෙකයි. මෝර කියන්නේ මයුරයට. මයුරය කියන්නේ මොනරට. මොනර ආත්මේ දෙවරක් ඉපදලා තියෙනවා. මේ දෙවර ජාතක පොතේ තමයි මේ දෙවරක් වෙලා තියෙන්නේ. මේ පිළිබඳව දිගට හොයනකොට අන්‍ය බෞද්ධ නිකායන් වල මේ දෙක එක ජාතකයක් වශයෙන් පේනවා. මෝර කියන මේ වචනෙන් හඳුන්වන මෝර ජාතකයේත් 550 ජාතක පොතේ තියෙන්නේ ස්වර්ණමයුර ජාතකය මහා මයුර ජාතකය කියලා දෙකක් කරලා එකම ජාතකේ දෙකට වෙන් කරලා තියෙනවා. ඒ සුදී ජනයාගේ ධර්මාබෝධයට පහත වීම පිණිස කරපු ක්‍රියාවක්. ඒක වරදක් නෙමෙයි. ඒ විදිහට අපේ බුදුහාමුදුරුවන්ගේ චරිතය දැක්වෙන එක අවස්ථාවක් අපි දැන් ගමු මේ මෝර පිළිතර හේතුනේ මේ මෝර ආත්මේ උපන් අවස්ථාව. මෝරාත්මේ අපේ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව කාලයේදී උපදිනකොට එක ආත්මයක උපන්නා හිමාලය අඩවිය සම්බන්ධ බර්ණස් නුවරට ආසන්න ප්‍රදේශයක උප්පත්තිය ලැබුවා. ඒ උප්පත්තිය ලැබෙන කාලේ බර්ණස් නුවර බ්‍රහ්මදත්ත රජවරු වුණාවක් පරම්පරාගතව තියෙන එක බ්‍රහ්මදත්ත රජ කෙනෙක් රජ කරමින් ඉන්න කාලේ බෝසත්යන් වහන්සේ මේ මයුරාත්මය උපන්නේ. බෝසතන් වහන්සේගේ ශරීරය බොහෝම විශාලයි. උපමාවෙන් දක්වනවා මහා කරත්තයක් තරම් ලොකු ශරීරයක් ඇත උප්පත්ති ලැබුවා. මේසා මහා මයුර කියලා කියනවා. ඒ මයුරයාගේ ශරීරය පුරාම රත්තරන් වර්ණයි. රත්තරන් රේඛාවලින් පිරී ගිහින් තනිකරම රත්තරන්ම මොරලෙබ් බවට පත් වුණා. මේ නිසා ස්වර්ණ මයුර කියලා කියනවා. මේ දෙක අපි එකට එකතු කරලා මහා ස්වර්ණ මයුර ජාතකය කියලා හිත අපිට කියන්න පුළුවන්. මේ මයුරයා තවත් දහස් ගාණක් නිල් මොරුන් එක්ක හිමාල අඩවියේ වාසය කරන අතර අර නිල් මොරුන් ඔක්කොම එකතු වෙලා මේ මොරා තමන්ගේ රජ බවට පත් කරගත්තා. මේ මොර රජුරුවන් එක දවසක් දිය කඩਿੱත්තක පොකුණක පැහැදිලි වතුර තියෙන පොකුණක වතුර බොන වෙලාවේ ඒ වතුරේ ඡායාව තුළින් තමන්ගේ ශරීරය දැක්කා. තමන්ගේ ශරීරය දැක්ක මේ ස්වර්ණමයුර සාජය කල්පනා කරනවා. මාගේ මේ ස්වභාවය අනුව බොහොම අනුතර වෙන්න පුළුවනේ. වනවැද්දන් ගහමයි මේ පළාතේ. නොඑක් විදිහ අයකින් අනතුරු සිද්ධ වෙන්න පුළුවන් මේ රත්තරන් හොයා ගැනීම ආසාවෙන්. මේ නිසා මම මේ පිරිසට කියලා යන්න කිව්වොත් මේ පිරිස වැළපෙනවා. මෙයාට කියන්නේ නැතුව මම යනවා ඈතට කියලා හිතාගෙන රාත්‍රියක මධ්‍යම යාමේදී කාටත් නොදැනෙන විදිහේ මේ ස්වර්ණ මයුරය අහසට ඉගිලිගෙන ගියා. අහසට ඉගිලිගෙන හිමාල පර්වතයේ බලා දැන් පියාඹනවා. පියාඹලා පියාඹලා පියාඹලා හිමාලයේ උසම කඳු මුදුන් තුනක් ඉක්මවලා. ඒක ඉක්මවනවත් එක්කම තියෙන්නේ පහළට වලාකුළු. පහළට වලාකුළු තියා මේ හිමාල පර්වතයේ මුදුනටම හතරවෙනි පර්වතයේ මුදුනෙමට ගිහිල්ලා ඒ මුදුනේ තියෙන හොඳ තනිතලා ගල් කලාවක්. එතන හොඳ ගල් ගෙයක් තියෙනවා. මේ ගල් ගෙට ගිහිල්ලා ගණිත මර තනිතලාවට වෙලා ඒ හරියේ තියෙන පළවැල ආදී අනුභව කරමින් තමන්ගේ පෙර පුරුදු ආත්මවල පටන් එන ධානය සිහි වෙන්න පටන් ගත්තා. කියලා පුරුදු කරපො. බෝධි සම්භාර පුරණ අතීත කාලයේ පුරුදු පුහුණු කරපො. ඒ චේතනාවන් චෛසිකයන්ගේ ආభాසය නිසා මේ ස්වර්ණමය ප්‍රයත්නත් කල්පනා වුණා මම මගේ ආරක්ෂාව පිණිස මගේ ධානය පිණිස මගේ මනසේ එක්තැන් වීම පිණිස මේ විදිහේ ප්‍රතිපද භාවිත කරන්න ඕනේ කියලා. ඒ ප්‍රතිපදෙන් භාවිත කරනවා උදෑසන අවදි වෙච්ච ගමන්ම නගරෙහින් පාගෙන ලස්සන සූර්ය දිව්‍ය රාජයා දිහා බලාගෙන මෙන්න මෙහෙම කියනවා. උදේතයන් චක්කමායක රාජා හරිස්ස වන්නෝ පටවිත පාසෝ. තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පටවිත පාසං තයජ්ජ කුත්තා විහෙරේ මුදිවසං. දෙවෙනි කතාවකින් කියනවා ජේ බ්‍රාහ්මනා වේදගූ සබ්බ ධම්මේ තේමේ නමෝතේච මම්පාලයන්තෝ නමත්ව බුද්ධානං නමත්ව බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා. මෙහෙම කියලා හිට ඉමන්තෝ පරිත්තං කප්පා මේ විදිහට පිළිත් කරගෙන මෝරෝ චරති ඒසන මේ මොරරා ජාම් ඊම් ඉඳීම් මිතින් ආදී චරණයන් සිද්ධ කරනවා ඒසනය පිණිස. ඒසන දෙකක් මෙතන කරනවා. එක ඒසනයක් තමන්ගේ ශරීරය පෝෂණය කරගන්න පවත්ව ගන්නට කෑ පී යුතු ආහාර පාන සොයා ගැනීම. දෙවැනි ඒතනය තමන්ගේ సంతානයේ භවාන්තරගාමත් විශ්ේම චිත්ත ඒකාග්‍රතාවය ආරක්ෂා කර ගැනීමට ධානයක පිහිටලා සිට ඒකම ඒසනය කිරීම. මේ ස්වර්ණ මහා මයුරය ඇතුළත මේ කරුණු දෙක सिद्ध කරමින් මේ හිමාල පර්වත මුදුනේ මේ විදිහේ ජීවත් වෙනවා. කලක් මෙහෙම ජීවත් වෙනකොට හිමාලය ප්‍රාන්තයේ නොයෙක් තැන්වල ඇවිදින විවිධ වනවැද්දන් ඉන්නවා. මේ වනවැදි නායකයෙක් කල්පනා කළා මම යන්න ඕන හිමාලය මුදුනට කියලා. කල්පනා කරගෙන අර වරළු තුනක් ඉක්මවල මේ හතරවෙනි වරල්ලට පැමිණියා. කන්දට පැමිණියා. පැමිණලා එහෙ මෙහෙ ඇවිදිනකොට මේ වැදි රජුරෝ දැක්කා මේ ස්වර්ණ මයුරයා. ස්වර්ණමයරයා දැකලා හිට මොකොත් මේ ස්වර්ණමයරට මෙයා කලේ නෑ. මයරයා ගැන හොඳට සිහිය තියාගෙන ආපහු ගෙදර ගියා. ගෙදර ගිහින් මේක රහසක්ව තියාගෙන හිටියා. කවදා හෝ රටේ මහරජුරවන්ට ස්වර්ණමයරේ කෝණ කිව්වොත් මං අරලා ගිහින් දෙනවා කියලා හිතාගෙන. කල් ගත වීමේදී මේ වැඩි රජුව මරණයටපත් වුණා. ඒ මරණයටපත් වෙනකොට මේ වැඩි රජුරෝ තමන්ගේ පුතාට කතා කරලා කියනවා. පුතා වනාන්තරේ සිව්වෙනි පව මුදුනේ ස්වර්ණ මයුරෙක් ඉන්නවා. මහරජුරන්ට අවශ්‍ය වුණොත් විහිමිට අරලා විහිම් දෙන්නයි කියලා. දැන් වැදි රජුරව මනා පුතා ජීවත් වෙනවා. මෙසේ වෙමින් සිටියේදී පර්ණස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ මාලිගාවේ තවත් සිදුවීමක් වෙනවා. බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ දේවිය රාත්‍රියේ හීනයක් දකිනවා. ඒ රාත්‍රියේ දකින්න හීනේ ස්වර්ණමයුරයෙන් පණහනවා. ස්වර්ණමයුරයෙන් පණහලා හිට බොහොම සන්තෝෂයටපත් වෙනවා මේ දේවිය. භගමේත්‍රිය. මේ ස්වර්ණමයුරයෙන් වනහලා හිට බොහොම සන්තෝෂයටපත් වෙන මේ දේවිය හීනෙන් අවදි වුණා. ආයුධ නැහිට තමන් දැක්ක හීනය අහව බන කරන බොහොම දැන් කොහෙ ගියාද නැහනේ ශෝක වෙනවා. මෙන්න මෙහෙම කල්පනා කරනවා. මම මේ හීනේ රජුවන්ට කියන්න ඕනේ. රජුවන්ට කියලා හිට මට ස්වර්ණමයුරේ ගණන්ලා බන කියවන්ටයි කියලා මං ඉඳලා හිටිනවායි කියලා. ඔක නිකං කෙරුවොත් ගණන් ගන්නේ නැහැ. ඒකෙන් බක් කියන්න බොරුවක්. මට දොර දුකක් ඇති වුණා. ස්වර්ණමයුරයා ගෙන්නලා මට බන කිව්වේ නැත්නම් මාත් මැරෙයි දරුවත් හැරෙයි කියලා රජුරුව බය කළා. රජුව ඇමතිවරු පෙරේ බමුණෝ නගරේ ඉන්න වැදගත් මිනිස්සු ඔක්කොම ගෙන්නවා සිටුවරු. ගෙනලා සම්මාවිරේ කොහෙද ඉන්නේ කියලා හවම කවුරුත් මේක දන්නේ නැහැ. ශාස්ත්‍රකාරව පෙර නිමිතිකාරයෝ ගෙන්ලා හිට ඇහුවා. ඒ කවුරුත් දන්නේ නැහැ. දැන් මෙහෙම අහගෙන අහගෙන යනකොට මේ පිරිස තීරණයක් කළා මේක දන්නවනම් දන්නේ අපි නෙමෙයිනේ. වනාන්තරයේ ඉන්න වනවැද්ද තමයි මේක දන්නේ වනවැද්දන්ගෙන් අහන්න ඕන කියලා වනවැද්ද ඔක්කොම රැස් කරලා හැව්වා. ඇහුවාම අර මරිච්ච වජ්‍රද්වංග පුතාත් මෙතන හිටියා. එයා රජුරවන්ට කිව්වා රජතුමනි ස්වර්ණ මහ මයුරෙක් ඉන්නවා. මට පුළුවන් අල්ලගෙන එන්න කියලා. රජුව තෑගි භෝග නොයෙක් දේවල් දීලා මේ වැද්ද අපිටත් කළා හනමයුරේ අල්ලගෙන එන්න. වැද්දා ගිහිල්ලා හිමාලයේ නැගෙන නැගෙන ගිහින් අර පර්වත තුනක් ඉක්මවලා ගිහින් පිව්වෙනි පර්වතයේ මුදුනට නැගලා බලනවා මේ කොහෙද ඉන්නේ මෙයා කියලා. බලවලා ඉන්නකොට දැක්කා මේ මොනර. දැකලා කල්පනා කරනවා දැන් කොහොමද මේක අල්ලගන්නේ? අල්ලන්න උත්සාහ කරන වෙලාවේදී මේ මයුරයා ඇවිදින් මේ වැද්ද කතා කරනවා. කතා කරලා මේ වැද්දට බන කියනවා. මේ වැද්දා ඒ බණ අහලා හිට මයුරය අල්ලලා රජුරවන්ට දෙන චේතනාව අයින් කරලා මට මේ සසරෙන් මිදෙන්න හොඳ මාර්ගයක් කියන්න කිව්වා. කිව්වහම මුරණ කියනවා මෙතනින් ඔබ පිටත් වෙලා ගිහින් ගම්තමාදන පර්වතයට යන්න. පසේ බුදුර ගොඩාක් ඉන්නවා. ඒ බුදුවරුන්ට අප උපස්ථාන කරලා වටෙන් කරලා හිට ඒ බුදුවරුන්ගෙන් අසේ බුදුරුන්ගෙන් චතුස් සත්‍ය මිශ්‍ර ධර්ම අහන්න බෑ. නමුත් යම් යම් අවවාද ලබා ගන්න පුළුවන්. ඒවත් ලබාගෙන ධ්‍යාන කරලා හිට කාලයක් පෙරම් පුරලා සසරින් මිදෙන්න කියලා කිව්වහම වැද්දා ගියා යන්න ඒකට. දැන් මේ වැද්දා එන්නේ නැහැ. රජිරෝ බලාගෙන ඉන්නවා. තව වැද්දෙක් හරියම්. මෙහෙම මෙහෙම වැද්දෝ ගිහින් ගිහින් ගිහින් උගුල් අටවගෙන ඉන්නවා ඉන්නවා ඉන්නවා මොන රැන්නේ නැහැ මේ උගුලට. ඔය විදිහට කරලා කරලා හරි ගියේ නෑ. දේවියත්මලා මහරජුත්මලා ජනන වැද්දොත් දැන් ආයුපේලා ආවා. ඔය විදිහට ඊට පස්සේ ආපු රජුරොත් ඊට පස්සේ රජු වාර්ත රජවරු 6 දිනෙකම මුළු රාජ්‍ය කාලය පුරාම මේ රණමවරු යල්ලන් දැන් උත්සාහ කරනවා. ඒකට හේතුවක් වුණා පළවෙනි රජුරෝ මලේ තරහම. එයා ලිව්වා සම්පතක ජම් කෙනෙක් සම්මයුරේක්ගේ මත් කෑවොත් අජරාමර වෙනවයි කියලා. අමර කියන්නේ මැරෙන්නේ නැහැ, අජර කියන්නේ දි รา පත් වෙන්නේ නැහැ. සෑමදාම් තරුණත්වයෙන් නොමැරි සදාකල් ඉන්න පුළුවන් කියලා ලිව්වා. ඒක උඩ තමයි දැන් මේ මේ කොහොම අජරාමර වෙන්න හදන්නේ. මෙහෙම මෙහෙම කරලා හත්වෙනි රජුරුවොත් දැන් ඇරියා වැද්දේ. ඒ වැද්දා බැලුවා මේ මොරණයි අපට අහු වෙන්නේ නැත්තේ මේ මේ ගහන මන්දට අහු වෙන්නේ නැත්තේ ඇයි කියලා. පරීක්ෂා කරනකොට දැක්කා උදේ හවස දෙකේ මෙයා මේ උදේට යන චක්කුමා කියන මන්ත්‍රය භාවිත කරනවා. මේක ධ්‍යානයක්. මේ ධ්‍යානෙ බිඳින්න ඕනේ. එහෙම හිතලා මේ වැද්දා පල්ලෙහාට ඇවිල්ලා ගම්මායට ගිහිල්ලා ගම්මානේ මොනර සෙබඩියක් අල්ලගත්තා. සෙබයිට හොඳට පුහුණු කළා තමන් අසුරු ගහනවත් එක්කම නටණ්ඩයි සරායක ගීයක් කියන්නයි පුරුදු කළා. මේ දෙක හොඳට පුරුදු කරලා මේ සෙබඩියක් තරම් ආවා. ඇවිදින් දැන් මන්ද ගහලා මන්ද ගාව සෙබරිය තියන බලාගෙන ඉන්න උදෑසන දැන් අර රම්මාවරය ගුහාවෙන් එළියට ඇවිල්ලා මන්ත්‍රය කියන්න හම්බුනා ඊට කලින්ම අසුර ගැහුවා. ඒකමන මේ සෙබරිය අඬන්න පටන් ගත්තා නටන්න පටන් ගත්තා. මේ ශබ්දය ඇහෙනවත් එක්කම මේ ස්වර්ණ මයුරයට ස්ත්‍රී ශබ්දය පිළිබඳ රාගයක් ඇති වුණා. ආසාවක් ඇති වුණා. ඇති වෙලා මන්ත්‍රය නොකියාම පල්ලෙහාට අවිල්ලා සෙබඩිය ගාව වාඩි වුණා. වාඩි වුණත් එක්කම මන්දට අහු වුණා. ඇයි ධානයෙන් පිරිහුණා. ධානයෙන් පිරිහායට මන්දට අහු වෙලාම දැන් මෙයාත් අරගෙන ආවා රජුරුගාවට. රජුරුගාවට ගෙනිච්චාම මේ ස්වර්ණමාලට ඇහනවා මහරජතුමනි මොකටද මාව එක්කාවේ? රජුරුව කියන උඹේ මස් කන්ද. ඇයි ඉතින් මගේ මස් කන්නේ? ඔබේ මස් කාවම අපි අජරාමර වෙනවනේ. කවදාවත් මැරෙන්නේ නැහැ. කවදාවත් මහලු වෙන්නේ නැහනේ. එහෙම කොහොමද වෙන්නේ? මේ මස් ඇඟේ තියෙන මමත් මැරෙනවා නම් මේ මරණ මගේ මස් කාලා ඔබ කොහොමද අජරාපර වෙන්නේ? දැන් මේ දෙන්න අතර මෙහෙම ධර්ම සංවාදයක් ගියා. මෙහෙම ගිහිල්ලා හිට රජු වහනවා මයුරය. ඔබ තරම් ලස්සන වෙන්න, ලොකු වෙන්න. මොකද්ද ඔබ පෙර කරපු හේතු කාරණා? මේ බර්ණස් නුවර මම මහරජතුමනි චක්‍රවර්ති රජෙක් වුණා හිටියා. ඒ කාලේ මම හොඳට පන්සිල් ආරක්ෂා කළා. රටවැස්සන්ටත් පන්සිල් ආරක්ෂා කරන්න ඉගෙනුවා. දස ආය ධර්මයෙන් මේ රට මම පාලනය කළා. ඒ පාලනය කරපු පිනෙන් තමයි මම මේ තරම් ලස්සන වුණේ කියලා කිව්වා. රජුර උඹ මහ බොරුවක් නේ කියන්නේ. එහෙම එකක් වෙන්නේ කොහොමද කියලා. හොඳයි මම ඒක ඔප්පු කරන්නම් කියලා මේ මයුරයා කියන මහරජතුමනි ඔබේ ඔය මගුල් පොකුණ පොඩ්ඩක් ඉහළ හාරලා බලන් දෙකේ යටි පතුලටම යන්න. මම ශක්ති කාලේදී පාවිච්චි කරපෝ චක්‍ර රත්නය රතය එතන තියෙනවා කියලා. රජුරෝ හාරලා බැලුවාම රතය තියෙනවා. දැන් රතය තියෙන හින්දා රජුරෝ මේ කාරණේ පිළිඅරන් අබේ දාණය දීලා මේ මවරයට මවරයාගෙන් පණහනවා මහරජා. පන්තිල් සමාදන් වෙන්න. පන්තිල් සමාදන් වෙලා හිට හොඳ රැකීම් රකිමින් දරාය ධර්මයෙන් මේ රට පාලනය කරන්න කියලා අවවාද කරලා අර මොන රැකීම් පිටත් වෙලා තමන් හිටපො හිමාලයේ මුදුන් සාපව ගමන් කළා. මේ මොනරා භාවිත කරපු ගාථාව උප්පත්ති වීමට හේතු වෙච්ච මූලික කතන්දරය තමයි මෙච්චර වෙලාවක් මම මේ කිව්වේ. දැන් භාවිත කර ගාථාවේ තේරුම අපි බලන්න ඕනේ. මේ ගාථාවේ තේරුම අපි ගාථාවක් අරගෙන බලමු පළවෙනි ගාථාව. උදිතයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටිභාසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටිභාසම් ප්‍රයජ්ජකුත්තා විහෙරේම දිවසං කියන මේ ගාථාව. මේ ගාථාවේ පින්නතුනි අපිට මුලින්ම හම් වෙන වචනේ උදිතයන් කියන වචනේ උදිතයන් කියන්නේ උදා වීම. අර ඒ ගාථාව අරගෙන උදා වෙන සූර්යයා දිහා බලනවා. ශ්‍රීපාද ගියාම අපි හිරිඋදාව දකින්නනේ. ඒ වගේ හිමාලය මුදුනේ ඉඳන් බලනකොට හරිය ලස්සනයි මේ සූර්ය උදාව. මේ සූර්ය උදාව දිහා බලාගෙන උදිතයන් කියන වචනය පාවිච්චි කරන දැන් උදිතයන්. චක්කුමායක රාජා. උදිතයන්. උදා වෙනවා. කවුද උදා වෙන්නේ? සූර්යයා. සූර්යයා උදා වුණාම දසතහපක් සක්වල ඒකාලෝකමත් කරනවා. මේ නිසා ඒක මේ ලෝකයට කරුණු රාශියකින් සමන්විත ගුණයක් ලබා දෙනවා. සූර්යයා නිසා ගහකොළ සත්ත්වය ඇති වෙනවා. ආහාර පාන ලැබෙනවා. මේ ආදී හේතු නිසා සූර්ය උදාව බොහොම හොඳ දෙයක්. තවුදාවක් තියෙනවා බුද්ධෝත්පාදක බුදුන් ඉපදීම. බුදුන් ඉපදීමත් ඒ වගේම උදාවක්. බුදුන් උපන්නාම ධම්සප්පවතුන් සූත්‍රයේ දක්වනවා චක්කුන් උදපාදී ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි. සත්‍යංගේ සාංශාරික මෝහාන්තරය දුරුකරන බුද්ධනම් වහන්සේ විසින් ආලෝකය පහළ කරනවා. සූර්යා විසින් ලෝකේ භෞතික ධනාන්තකාරය දුරුකරන හිත ලෝකයට එළිය පහළ කරනවා. මේ අදහස් දෙකේ උදීතයන් කියන වචනය පාවිච්චි කරනවා. උදීතයන් චක්කුමා චක්කුමා කියන්නේ අසත්තන්ත අස්සත්තං කියන්නේ මේ සූර්ය උදාව නිසා හැම කෙනාටම මේ ලෝකෙ දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා මේ ලෝකය පෙන්වන එකම නේත්‍රය තමයි මේ සූර්යයා. අනන්ත පරිමාණ විශ්වයේ ග්‍රහ මණ්ඩල සියල්ලක්ම බබලන්න පටන් ගන්නවා මේ සූර්යයා නිසා. ඒතකොට මේ විශ්ව මණ්ඩල ඔක්කොම අපට ඇස් දක් වාගේ. ඒ හින්දා යා උදේතයන් චක්කුම මේ ලෝකයට ඇසක් වාගේ. බුදුහාමුදුරුවෝ ඒ විදිහට මහානදස්ස චක්කුමා කෙනෙක්. බුදුහරන්ට ඇස් පහක් තියෙනවා. මසස, දිවස, පනස, බුදුවැස, සමතස කියලා. මේ පංචාක්ෂයෙන් අපේ බුදුහාමුදුරන් වහන්සේ ලෝකය බලවදාරනවා ලෝකයට ධර්ම දේශනා කරනවා සත්‍ය පැහැදිලි කරනවා. එතකොට මේ ස්වභාව සත්‍යයන් සමූහයක් නිසා බුදුහාමුදුරුවෝ සූර්යයා සමාන කරලා මේ මොනර කල්පනා කරනවා. ඒක රාජා මේ ලෝකෙට ඉන්න විශ්වයටම ඉන්න දහදහසක් සක්වලටම ඉන්න එකම රජුරෝ තමයි සූර්ය රජුරෝ සූර්ය මණ්ඩලය. ඒ වගේම සසරෙන් සත්‍යය මුදවා දෙන එකම රජුරෝ තමයි බුදුරජ බුදුහාමුදුරුවෝ. මේ නිසා බුදුහාමුදුරුවෝත් ඒක රාජ කෙනෙක්, සූර්යයත් ඒක රාජ කෙනෙක්. මේ කාරණය කියලා හිත ඊළඟට පටවිප්ප බාසෝ හරිස්සවන්නෝ. හරිස්සවන්න කියලා කිව්වේ ස්වර්ණ වර්ණයෙන් සූර්යාලෝක නිසා පලාතම ඒකාලෝකමත් වෙනවා. ඒකෙන් පෘථිවිය ප්‍රභාස්රත්වයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සත්වන රශ්මියෙන් මුළු ලෝකෙම ප්‍රභාමත් වෙනවා. ඒ බුදුහාරන් නිසා මේ ලෝකේ වෛමේචනය බොහොම ප්‍රබෝධයටපත් වෙනවා. නිවන් අවබෝධ කරනවා. මේ අර්ථයයි මෙතන පෙන්වන්නේ. පටවිප්පබාසෝ. සූර්යාගෙන් ග්‍රහ මණ්ඩලයන් බබලෙන්න පටන් ගන්නවා. බුදුහාමරගේ ධර්මය ඇසීමෙන් වෛමේචනය සෝවාන් සකදාගාම නාගාම මරහත් කියන මේ තන් වලටපත් වීමෙන් බබලෙන්න පටන් ගන්නවා. මේ නිසා මේක පටිප්පබාසයි. තන් තන් නමස්සාමි. ඒ සූර්ය රාජයාටත් බුදුහාමුදුරන්ටත් මම নমස්කාර කරමි. දැන් බලන්න කොයිතරම් ලස්සනට මේ කාරණේ කරනවද කියලා. තන් තන් නමස්සාමි පයජ්ජ ගුත්තා. මේ සූර්යයෙන් ලැබෙන ආලෝකය තුලින් මම නිසි ආහාර ලබාගෙන මගේ ගුප්තත්වයේ ආරක්ෂාව පැවැත්ම රකින්නවා. බුදුහාමුදුරන්ගේ ධර්මය ආරක්ෂා ලබා ගැනීමෙන් මමගේ මනස මානසිකත්වය හොඳට ආරක්ෂා කර ගන්නවා කියලා මෙයා ධ්‍යාන කරනවා. මේ විදිහට ධ්‍යාන කරමින් තමයි මෙයා දවල් කාලය පුරාම ගත කරන්නේ. ඊට පස්සේ රාත්‍රී කාලේ නැමනකොට තව ගාතාවක් කරනවා. ඒ ගාතාවට කලින් දවල් කාලෙත් පාවිච්චි කරනවා ගාතාව රාත්‍රී කාලෙත් මේ ගාතාව කරනවා දෙකම කරනවා. යේ බ්‍රාහ්මනා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම්පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියන මේ දෙවෙනි ගාථාව. යේ බ්‍රාහ්මනා කියලා කිව්වේ යම් බ්‍රාහ්මණ කෙනෙක් වෙයි නම් යම් බ්‍රහ්ම කෙනෙක් වෙනවා නම් යම් උසස් කෙනෙක් ඉන්නවා නම් ශ්‍රේෂ්ඨ කෙනෙක් වෙනවා නම් එයාට තමයි මෙතන යේ බ්‍රාහ්මනා කිව්වේ. කවුද? බාහිත පාපී පුද්ගලයන්ටයි බ්‍රාහ්මණ කියලා කියන්නේ. බාහිත පාපය කියන්නේ පාපී චේතනා ක්ලේශ ධර්මයන් නැති කරපු විනාශ කරපු පහලට දාපු ඉවත් කරපු කෙනාටයි මේ බාහිත පාපී කියන්නේ. මේ බාහිත පාපේ කෙනාට තමයි මෙතන මේ බ්‍රාහ්මණ කියන්නේ. කවුද මේ බාහිත පාපේ? සම්බඥාණය සම්බුද්ධත්වයට පත්වෙච්ච ලෝතරා බුදුරු පතේ බුදුරු ඒ බුදුරුන්ගේ සුතත්වයෙන් ධර්මයේ ඇසීමෙන් රහත් වෙච්ච රහතන් වහන්සේලා ලෝතරා බුද්ධ පතේ බුද්ධ අරහන්ත බුද්ධ කියන අය බාහිත පාපී. මේ අය අතීත කාලයේ බුදුවරුන්ටත් වර්තමාන කාලේ බුදුවරුන්ටත් අනාගත කාලේ බුදුවරුන්ටත් මේ බාහිත පාපී කියන වචනය පාවිච්චි කරමින් හොඳට මේ ආදම් තමන්ගේ ධ්‍යානය ආරක්ෂා කරනවා. මේ වේදගු මේ වේදගු කියලා කියන්නේ චතුර් වේදයම නෙමෙයි මෙතන කියන්නේ. වේදය දෙයක් හරහා. සත්‍යයෙන් හටගත්ත හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්ත දුක්ඛ සමුදය නිරෝධ මාර්ග හතරෙන් දුක්ඛ සමුදය දෙක හරියට තේරුම් ගන්න අවබෝධ කරපු එකක් කෙලවර වේද ඥානයක් විද්‍යාඥානයක් ප්‍රත්‍යයෙන් හට නොගත්ත නිර්වාණය හා නිර්වාණගාමිනී ප්‍රතිපදාව අවබෝධ කර ගැනීමත් උතුම්ම වේදනාවක් වේදයක් මේ නිසා ප්‍රත්‍යයෙන් සංස්කාරයන් හටගත්ත සංස්කාර ලෝකය අවබෝධ කර ගැනීම වේදගුණ සංස්කාරයන්ගෙන් වියුක්ත වෙච්ච නිවනයි නිවන් මගයි අවබෝධ කර ගැනීම වේද කියලා. මෙන්න මේ චතුරාර්ය සත්‍ය ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි මෙතන වේද ගුහ කියලා කියන්නේ. මෙසේ වේද ගුහ ස්වභාවයට පත් වෙච්ච යම් කෙනෙක් වෙනවා නම් ඒක නාට අපි කියන්නේ බුදුහාමුදුරුව කියලා. මමත්ව බුද්ධානම්. එයා තමයි මේ ලෝකේ සියල්ල අවබෝධ කරපු හින්දා අපි යාට බුද්ධ කියලා කියනවා. මමත්ව බුද්ධානම්. ඒ සියලු බුදුවරුන්ට මම নমස්කාර කරනවා. නම බෝධියා ඒ අය බුදු වෙන්න කලින් අර බුද්ධ බීජය පටන් ගත්ත කාලේ ඉඳන්ම මනෝ ප්‍රනිදාන වා ප්‍රනිදාන පාරමී ආදීන් පුරමින් පුරමින් පුරමින් යන බෝධිසත්ව කාලයටත් මම নমස්කාර කරනවා. එතකොට නමස්ත බුද්ධානං නමස්ත බෝධියා. ඒ විදිහේ බෝධිසත්ව භාවයෙන් බුද්ධත්වයෙන් බෝධිසත්ව භාවයට පත්වලා එන ඔක්කොම අය බෞද්ධ ඔක්කොම අයිති වෙනවා මෙතෙන්ට. මේ තේරම මම নমස්කාර කරනවා. ඒ විදිහේ බුද්ධ ප්‍රාර්ථනාවකින් එන ඒ අයටත් නමෝ විමුක්තිය නමෝ විමුක්තානං කියලා කිව්වේ සෝවාන් මාර්ගේ පටන්ම තදංග වශයෙන් විස්කම්බන වශයෙන් සමුච්ඡේද වශයෙන් ප්‍රතිපස්සද්ද වශයෙන් නිස්සරණ වශයෙන් කියන මේ පස්තාකාරයෙන් ක්‍රමං ක්‍රමෙන් සකල ක්ලේශයන් ප්‍රහීන කරලා ප්‍රහීන කරලා ප්‍රහීන කරලා හිත ගිය අයට කියනවා විමුක්ති උච්චයයි කියලා හිත. නමෝ විමුක්තිය කිව්වේ ඒකයි. මේ මාර්ගයෙන් විමුක්තත්වයටපත් වෙච්ච අයට නමෝ විමුක්තිය කියලා කියනවා. එතකොට මේ ධාත දෙකේ අර්ථය බොහෝම ප්‍රණීතයි. සුන්දරයි. අපි හැමදෙනාටම විනීතයි. මේකා උදිතයන් චක්කුමායේක රාජා හරිස්සවන්නෝ පටිද්දාසෝ. සම්පන් නමස්ථාමේ හරිස්සවන්නම් පටිද්දාසං සාජ්‍ය කුත්තා විහෙරේ මුද්දිවසං. මේ විදිහට ප්‍රාර්ථනා කරමින් මෝරෝ තරති ඒසනා දවල් කාලයට ආහාර හොයාගෙන යනවා අවදි කාලෙට මෙතන ආහාර කියපු මේ හේස්නා කියන වචනයෙන් ගන්න කෑම බීම විතරක් නෙමෙයි තමන් විසින් බෝධි සම්භාර කල්නම් පුරවාගෙන යන මේ ධානය. ඒතකොට ධානය හේස්නාවත් ආහාර හේස්නාවත් කියන මේ දෙකම කරනවා. ඒ වගේම මේ මවරයන් සාත්‍රිකාටත් මේ ගාතාව එහෙම්ම කියනවා. අපේතයන් චක්කුමාරේක රාජා හරිස්සවන්නෝ පටිපබාසෝ. සම්පන්නමස්සාමි හරිස්සවන්නම් පටිපබාසං සාජ්ජ කුත්සා විහෙරේම සත්තින් යේ බ්‍රාහ්මනා වේදකු සබ්බ ධම්මේ තේමේ නමෝතේච මම්පාලයන්තු නමත්ව බුද්ධානං නමත්ව බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමං සෝ පරිත්තං කତ୍වා මෝරෝ වාසම කප්පේති රාත්‍රී කාලයට අර ඒ සමා වචනේ යදුවේ නැහැ වාසම කප්පේති සුවසේ වාසය කරනවා දවල් කාලට ආහාර ඒසනාව කරනවා තමන්ගේ චිත්ත සමාධිය ඒසනා කරනවා රාත්‍රී කාලයට සුවසේ නිදා ගන්නවා. එතකොට මේ විදිහටයි මේ මොරා ජීවත් වුනේ. මේක තමයි මේ මොරාගේ ආරක්ෂාව. මොකද්ද කියන්නේ? මේ කතාවෙන්. යම් සම්ථානයක් තුළ බුද්ධානුස්සතියක් ධම්මානුස්සතියක් සංඝානුස්සතියක් තියෙනවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ආදී බ්‍රහ්ම විහරණයක් තියෙනවා නම් තමන් විච්ඡේ කාමෙහි කාම්‍ය සංකල්පනා වලින් වෙන් වෙච්ච දිනුවක් තියෙනවා නම් විවිච්ඡේ අකුසලේහි ව්‍යාපාද තිනමෙද්ද උද්දච්ච කොච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ අකුසලයන්ගෙන් වෙන් වෙච්ච ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය ආදී සමාධිස්වත් තියෙනවා නම් මෙන්න මේ සමාධිසිත අපි බොහොම පරිස්සමෙන් ආරක්ෂා කරගන්න ඕනේ පොඩ්ඩ වැරදුනොත් සමාධිය බිඳෙනවා. බිඳුනොත් විපතක් සිද්ධ වෙනවා. ස්වර්ණමය රාජයට සිද්ධ වුණේ සමාධිය බින්ද හිඳයි අර උගුරට අහුනේ සමාධිය බලය නිසා මරණයටපත් කරන්න බෑ කාටවත් ඒ හින්දා මරණයෙන් බේරුණා. බෝසත්වරු ඝාතනය කරන්න දීති වෙන්නේ නැහැ. සමහර කාරණයක්. මේ පිරිස කල්පස්ථායි පිරිසක් බොහොම ඈත කාලේ ඉඳන් බොහොම පුරාණ කාලේ ඉඳන් තියෙන පිරිසක්. මේ හින්දා අපේ ගෞතම බුදුහාමුදුරුවෝ මේ පිරිස දේශනා කළා. ඒ නිසායි අපිට මහපිරිත් පොතේ අටවෙනි පිරිත් සූත්‍රය වශයෙන් මේ පිරිස ලැබී තිබෙන්නේ. සමහර කෙනෙක් මේ පිරිත් පොත අරගෙන බුදුහාඳුරෝ දේශනා කළ පිරිත් තියෙනවා බුදුහාරෝ දේශනා නොකරෝ පිරිත් තියෙනවා කියලා හොඳට විභාග කරලා බලන්නේ නැහැ. බුදුහාඳුරෝ දේශනා කරව පිරිත් බෝධිසත්ව කාලේදී කරව පිරිත් නම් ඒවත් බුදුහාරවංග පිරිත් වශයෙන් තමයි ගන්නෙ. ඒ හින්දා මයුර ආත්මදී බෝසත්යන් දේශනා කරපු පිරිත් තමයි මේ උදේතයන් චක්කමායක රාජා හරිස්සවන්නෝ පටිවිභාසෝ තන්තන්නමස්සාමි හරිස්සවන්නම් පටිවිභාසම් ප්‍රයජ්ජගුත්තා විහෙරේ මුදිවසම් යේ බ්‍රාහ්මනා වේදකු සප්ප ධම්මේ තේමේ නමෝ තේච මම්පාලයන්තෝ නමත්ත බුද්ධානං නමත්ත බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා කියන මේ පිරිත් ධර්මය. මේසා මේක ආරක්ෂක පිරිතක් වශයෙන් තමයි පිරිවානා පොත් වහන්සේට ඇතුල් කරලා තියෙන්නේ. මේසා අපේ බොහෝ බෞද්ධ පින්වතුන් ආරක්ෂක පිරිතක් වශයෙන් මේ පිරිත උදේ දවල් හවස භාවිත කරනවා. සමහර හාමුදුරන් වහන්සේලා පිරිත් ආශිර්වාද කරනකොට හුදේ ජනයාට මේ පිරිතනුත් ආශිර්වාද කරනවා. මේ නිසා මේ පිරිතේ බලය පෙන්ලා තියෙන්නේ කල්පස්ථාය බලයක් තියෙනවායි කියලායි. කල්පය අවසන් වුණත් මේ පිරිතේ බලය අවසන් වෙන්නේ නැතුව කල්ප කෙලවර තම බලයක් තියෙනවායි කියලායි. මේ කරුණු දන්න පින්නතුන් මේ පිරිත හොඳින් භාවිතා කරලා මේ පිරිතෙන් හොඳට ප්‍රතිඵල අරගෙන තමන්ගේ ආරක්ෂාව හදා ගන්නවා. තමන්ගේ ආරක්ෂාව හදාගන්නේ මේක මේ ශබ්ද මාත්‍රය පාවිච්චි කරමින් බොහෝ දෙනෙක්. එහෙම නෙමෙයි මේ පිළිතේ මම පැහැදිලි කරපු විදිහට අර්ථය තේරුම් ගන්න ඕනේ. මේ අර්ථය ඉතාමත්ම ගැඹුරු සරලවෝ අර්ථයක්. ගැඹුරුයි බැලුව බැලමට මේක බොහොම සරලයි අවබෝධ කරගන්නට. මේ නිසා මේ ධර්මයේ තියෙන මේ සරල ගැඹුරු කියන දෙආකාරයකින්ම සමන්විත වෙච්ච මේ මෝර පිළිත අපේ ධානයක් වශයෙන් පාවිච්චි කරන්න බොහෝම හොඳයි. මේක අපිට ධානයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන් බුද්ධානුස්සතිය වඩන අයට හරිම ලේසියි. මේක ධානයක් වශයෙන් පාවිච්චි කරලා අපි තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? මරණාසන්න අවස්ථාවේ ධානය සත්‍යමුණොත් ඒ ධානය තමන්ගේ ගති නිමිත්ත, සම්ම නිමිත්තට අවදින් හිට තමන් මින් මරණයන් මැත්තේ උපදින ආත්ම භාවය දුක්ඛිත නොවි අපායෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. මේ වගේ ධානයක් නොකර මේ වගේ මානසික දියුණුවක් හදාගන්න නැතුව ඉන්න අය මම මරනකොට හොඳ හිතක් හදාගන්නවා කියලා කොච්චර හිතාගෙන හිටියත් වෙන්නේ නැහැ. දවස ගානම පුරුදු පුහුණු කරපාර නරක දුස්සීල අභව්‍ය සිත්පක් තමයි ඉදිරියට එන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම සතර අපාගත වෙනවා. ඒක වළක්වන්න පුළුවන් කමක් නැහැ. හම්බෙන් හරි කුසල චිත්තෝත්පාදයක් ලැබුණොත් සතර අපායෙන් මිදෙනවා. අහම්බෙන් වෙනකන් අපි ඉන්න ඕනේ නෑනේ පින්නතුනේ. අපේ අපේ චිත්ත ගතිය තුළ සමාධියක් ඇති කරගන්න ඕනේ. ඒ සමාධිය අපි ඇති කරගත්ත යුත්තේ අපේම අවබෝධයෙන්. මේ කාය සමාධියෙන් යුක්තව අපි ජීවත් වෙනා හිට පස්සේ සමාධිය ඉක්මවලා අපි විදර්ශනාවට බහැලා සෝවාන් සකදාගම නාගාමී අරහත්න තැන් වලින් අර නමෝ විමුක්තිය කියලා කියන්නකො පංචවිධ විමුක්තියෙන් විමුක්ත වෙන්න ඕනේ සංසාරයෙන් මිදෙන්න. ඔක්කොම එක ඉක්මනින් සංසාරයෙන් මිදෙන්න කතා කරනවා. බොහෝ දෙනෙක් අවිලා මේ පව් කරන මිනිස්සු හාමුදුරනේ මට ඉක්මනින් සංසාරයෙන් මිදෙන්න ඕනේ කියනවා. අපිට ඉතින් මේ මිනිස්සුන්ට අපි හිනහ වෙන්නත් බෑ. අපිට තේරෙනවා මේ මිනිහාගේ කල්පනාව මේකත් නේ කලින් බඩුවක් ගන්නවා වගේ ඉක්මනින් ගන්න පුළුවන් කියලා. එහෙම නෙමෙයි. අපේ චිත්තය තුලින් දිනු කරගෙන ඕන අපි ඒ තැනට යන්න. කාගෙන්වත් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි නිවන. තමන්ගේ හිත වලින් උපදවාගත යුතු දෙයක් නිවන. මේ නිසා නිවන සොයාගෙන යන අපි ටියුෂන් පන්තිර යනවා වගේ තැන්තන් වල ගිහිල්ලා හිට මේ පන්ති ගානට අත්‍යවශ්‍ය කරලා එනවා තමාර උපාසකම්මල ගෙදෙට්ටමම මරයක් තනියෝ වගේ. ගෙදර ඉන්න අයටත් ඉන්න පෙරතරම් කෝල හද කරනවා. අන්න ඒ වගේ ස්වභාවයන්ටපත් වෙන්න හොඳ නැහැ. තමන් තමන්ගේ සම්පූර්ණ ඥානයක් තියෙනවා තමන්ගට කියලා තමන්ටම ආවේනික ඥානයක් තියෙනවා. ඒ ඥාණයෙන් බුදුහාමගේ ධර්මය විනිවිද කියවන බලන හතරන දන්න කියන උගත් හාමුදුරුවන්ගෙන් කරුණු අහලා දැනගෙන ඉගෙන නිසගුල් කරගම තමන්ගේ චිත්ත සම්පාණය පිළිබඳව ඉක්මනින්ම හදා ගන්නට ඕනේ. බොහෝම ලොකු දිනුවක් එකතාවයක් සමාධියක් මරණින් මත්තේ අපාගත නොවෙන්නත් මතු කාලයක කවදා හෝ මේ පාරමිතාව සම්පූර්ණ වෙලා හිට ජාති ජරා ව්‍යාධි ශෝක මරණාදී දුක්ඛ දෝමනස්ත්‍ය ආදී සියලුම දේයින් නිදහස් වෙච්ච නිර්වාණ සම්පත්තියත් ලබා ගැනීම පිණිස මේ හින්දා අපේ බෞද්ධ පින්නතුන් ඊ타මත් වාසනාවන්තයි බෞද්ධ පින්නතුන්ට මේ ලෝක වෙන කිසිම පින්නතකට මිනිහෙකුට හම්බ වෙන්නේ නැති බුදුහාමරගේ ධර්මයේ ලැබිලා තියෙනවා ඒකෙන් කාමාවචර කුසල මාර්ගයක් උගන්වනවා රූපාවචර කුසල මාර්ග උගන්වනවා අරූපාවචර කුසල මාර්ගත් උගන්වනවා ඒවා හොඳයි තින් සංසාරේ ඉන්නකම් දුකටපත් නොවේ ඔහි ඉන්න බුදුහාමගේ ධර්මයේ උගන්වන විදර්ශනාවක් ඒ විදර්ශනාවෙන් නාමහ විදර්ශනා ඥාන වලට පුහුණු වෙලා අනුලෝම ඥානයෙන් ගෝත්‍ර භූ ඥානයට ප්‍රවිසෙලා එතනින් සෝවාන් සදාගාමී මාර්ගඵලයන්ටපත් වෙනවා අනාගාමී අරහන් කියන මේ தත්ත්වයෙන් පංච විමුක්තියෙන් විමුක්තත්වයටපත් වෙන්න මාර්ගයක් උගන්වලා තියෙනවා. මේ දෙවදරු මාර්ගය උගන්වන බුදුහාමගේ ධර්මය තරම් ප්‍රණීත ධර්මයක් වෙනතුනේ විශ්වයේ කොතනකවත් මම දැක්කේ නැහැ. ලෝක රටවල් ගණනාවක් ඇවිත් ආගම් ගණනාවක් හැදෑරුවා. මොනම ආගමකවත් නැහැ මේ බුදුහාමුදුරන්ගේ තියෙන මේ ප්‍රණීත සංසාරය හොවපත් කරන හා සසරෙන් මුදා නිවන් දක්වන මේ ධර්මතාවය. මේස අපි හැම දිනම බුදුහාමසංග ධර්මයේ ආදරයෙන් ගෞරවයෙන් පිළි අරගෙන ඒ ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන එහෙම අපේ චිත්ත සමාධිය කරගෙන මේ සංසාර දුකෙන් නිදහස් වී ලැබිය යුතු සාන්ත සුන්දර නිර්වාණ සම්පත්තිය ලැබීමට හේතු වාසනා ඇත්තෝ වේවා කියලා අදිෂ්ඨාන කරන්ද ප්‍රාර්ථනා කරන්ත. තාවතාච අම්නේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාතනම් දේවෝ වස්සතු කාලේන තස්ස සම්පත්ති හේතුච තීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ මෙම ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන ක්‍රියා කළ මුලින් මම සඳහන් කළ තේරුම දෙනාටත් ඒ පවුල් වල සෑම සිරු දෙනාටත් සියලු හිතමිත්‍රාදීන්ටත් ගුවන්විදුලි සංස්ථාවේ සියලුම කාර්ය මණ්ඩලයටත් සමස්ත බෞද්ධ ප්‍රජාව විසින් තමන්ගේ මෛත්‍රියට අදාළ කරනත් සියලුම මිනිස්ය සංගතීන්ටත් මේ පින් අත්පත් වේවා මේ සෑම දිනම සතර වසන තුරු නරක සංප්‍රේත අපරාධික දුක්ඛිත ආත්මයකටපත් වෙන්නේ නැතුව දිව්‍ය මිනිස්ය දෙකතියේ පමණක් සතර වැස මතු පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරන් වහන්සේගේ ශාසනයේදී චතුරාර්ය සත්‍ය අවබෝධය ලබලා නිවන් අවබෝධ කරන්ට හේතු වාසනාත්වෝ වේවා කියලා අපි සාදරයෙන් ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු සදහෙවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති සහ පූගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රපති